දැන් අපි භාවනා පූර්වක්‍ෘතියෙහි පළමුවෙනි පියවර අපි සිද්ධ කළා බුද්ධානුස්සති භාවනාව මෙනෙහි කරලා තමන්ගේ ගුරුවරයා ඇතුළු සැමටම මෛත්‍රී කළා එහෙමනම් දැන් ඉන් අනතුරුව අපි සීල සමාධි ප්‍රඥා කියන අනුක්‍රමයෙන් ඉදිරියට ගමන් කරමු සීලය සමාධිය සඳහාය සමාධිය ප්‍රඥාව සඳහාය සමාධියකින් තොරව කවදාවත් ප්‍රඥාවට යන්න බෑ සමාධිය කියන්නේ මෙදහත් සිතක් ඇති කර ගැනීම ඒ වාගේම බුද්ධිමත් භාවය ශක්තිමත් මනසක් ඇති කර ගැනීම. ශක්තිමත් මනසක් අපිට ඕනේ අසා දරා ගන්න. ඒ වාගේම සත්‍ය අවබෝධ කරගන්න ශක්තිමත් හිතක් ඕනේ. ශක්තිමත් හිත කියන්නේ මදහත් සිත කියන එකයි. ඒ සඳහා අපි පංච නීවරණ යට කරලා සිත මදහත් කරගන්න ඕනේ. ඒ සඳහා බුදු පියාණන් වහන්සේ සීලයක පිහිටන්නේ කිව්වා. මොකද සීලයකින් තොරව සමාධිගත වෙන්න බෑ. උද්දච්ච කුක්කුච්ච කුක්කුච්ච කියන්නේ චරිතය පිළිබඳව සැකය. උද්දච්ච කියන්නේ විසිරුණු ස්වභාවය. අපේ චරිතය පිළිබඳව සැකයක් ඇති වුණොත් ඇති වෙනකොටම අපේ සිත විසිරීලා යනවා. ඒක නිසා සීලයක පිහිටන්නේ කිව්වා. ඒ සීලයත් පාරමිතා සීලයක්ම විය යුතුයි. තණ්හාවෙන් යුක්ත වුණා වූ සීලයකින් නිවන් දකින්න බෑ. පාරමිතා සීලයක්ම වෙන්න ඕනේ. සියලුම පාරමිතා ආරම්භ වෙන්නේ කාටද? ශ්‍රද්ධාවන්තයාට. ශ්‍රද්ධාවන්තයා කියන්නේ ලෝකයේ යථාර්ථයේ දුකයි කියලා එක්තරා ප්‍රමාණයකටවත් දැනගෙන නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව වැඩ කරන යමෙක් වෙයි නම් ආන් එයට කියනවා සදහැවතුන් කියලා. දැන පැහැදීම ඇති අය. ඒ අය බුදුන් සරණ ගිය අය. බුද්ධ කියන්නේ අවබෝධය, සරණය කියලා කියන්නේ අවබෝධයට අනුව අපි ඉදිරියට ගමන් කරනවා. පාදේ කියන අර්ථය තියෙන්නේ අවබෝධ කරගත්ත දේට අනුව ගමන් කරනවා. ලෝකේ දුකයි කියලා අවබෝධ කරගත්තා නම් තවත් ලෝකයක් කරා ගමන් කරන්නේ නෑ එයා කවදාවත්. දිව්‍ය ලෝකේ කරා ගමන් කරන්නේත් නෑ, බ්‍රහ්ම ලෝකේ කරා ගමන් කරන්නේත් නෑ. එහෙමනම් සත්‍ය අවබෝධ කරගත්ත ලෝකේ දුකයි කියලා දැනගත්ත පුද්ගලයාගේ ගමන කොහාටද? නිර්වාණයටයි. එතන ඉඳන් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව තමයි සියලුම දේවල් කරන්නේ. ආ මේ කට්ටියට බුද්ධං සරණං ගච්ඡාමි කියලා කතා කළාට කමන්නේ බුදුන් සරණ ගිය ඇත්තෝ. ඒකේති බුද්ධං සරණං ගතාසේ නතේ ගමිස්සන්ති අපාය භෝමේ. යම්කිසි කෙනෙක් බුදුන් සරණ ගියා නම් අපායට යන්නේ නැහැ. බුද්ධ කියන්නේ අවබෝධය සරණං ගච්ඡාමි කියන්නේ අවබෝධයට අනුව ඉදිරියට ගමන් කරනවා. මොකද්ද ඉස්සල්ලාම අවබෝධ කරගන්න ඕනේ ලෝකයේ පිළිබඳව. ලෝකයේ කරදරයක්, දුකක්, අසහනයක්, පීඩාවක්, හිංසාවක්, අසද්ධර්මයක්. මෙන්න මේ ටික අවබෝධ කරගත්ත පුද්ගලයා තවත් ලෝකයක් ප්‍රාර්ථනා කරන්නේ නැහැ. කෙලින්ම ලෝකයේ අතහල යුතුයි කියන තීරණය අරගෙන ඉදිරියට යනවා. ආන්ියයි තමයි බුදුන් සරණ ගියැත්තෝ කියලා කතා කරන්නේ. අපායට යන්නේ නැහැ. ඒ අයට කියන්නේ පාරමී පූර්ණය ආරම්භ කරන ලද ආර්ය ශ්‍රාවකයෝ කියලා. ඉතින් මේ පින්තුන්ටත් මම මුලින් ඉඳන්ම කියලා දුන්නේ මොකක්ද? මේ ලෝකයේ යථාර්ථය දුකයි කියන එක. අනිත්‍යයි, දුකයි, අනාත්මයි. මේ ටික තමයි අපි දැන් මාස ගණනක් තිස්සේ මේ පින්තුන්ට කියලා දුන්නේ. ඉස්සල්ලාම දුක පෙන්නවා මං ඊළඟට අනිත්‍යය පෙන්නවා ඊළඟට අනාත්මය දකින්නත් කමතහන් දුන්න ගියදරේ. අනාත්මය කියලා කියන්නේ ස්වකීය වසංගයේ පවතින්නේ නැහැ. ඇති වෙනකොටම නැති වෙනවා, නැති වෙනකොටම ඇති වෙනවා. ආන් ඒක දකින්න මේ පින්නතුන්ට සක්මන් භාවනාව මං කියලා දුන්නා. දැන් ගෙදර ගිහිල්ලා කට්ටිය සක්මන් භාවනාව කරන්න ඇති කියලා මම විශ්වාස කරනවා. අද අපි ඒ අනාත්ම ලක්ෂණය තවදුරටත් දියුණු කරගෙන දකින්න ඕනේ. ඒ සඳහා පළමුවෙන් අපි සීලයක පිහිටියා. අපේ සීලය මොකද්ද? සිත පිරිසිදු කර ගැනීම සඳහා සියලු පව් හල යුතුයි, කුසල් කළ යුතුයි කියන තීරණය. මේක තමයි බෞද්ධ සීලය කියන්නේ, පාරමිතා සීලය කියන්නේත් ඕකයි. මේ තීරණය ගත්තේ පටිච්ච සම්පාද න්‍යායට අනුව සම්මාදිට්ඨිය ඇති කරගෙනයි මේ තීරණය ගත්තේ. එමනම් සම්මා දිට්ඨිය ස්ථිරයි. එහෙනම් මේ තීරණයත් ස්ථිරයි. මෙන්න මේ තීරණය තමයි ආර්ය සීලය කියලා කියන්නේ. මේක ගත්තේ කැමැත්තෙන්මයි කවුරුවත් කිව්ව නිසා නෙමෙයි තමා විසින්මයි අනවබෝධයෙන් නෙමෙයි අවබෝධයෙන්මයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත සංකාරික හිතකින් ගත්ත තීරණයක් කාටවත් වෙනස් කරන්න බෑ ආයේ එහෙනම් ඔබේ සීලයත් මගේ සීලයත් සියලුම ආර්ය පුද්ගලයන්ගේ සීලයත් ඔන්නෝකයි. අපේ ස්වභාවය, අපේ හැටි කොහොම තමයි. අපිට අමුතුවෙන් රඟපාන්න අවශ්‍ය නැහැ. අපේ ස්වභාවය ඔහොම තිබිච්චාවේ ඒ ස්වභාවයට අනුව අපි ඉදිරියට ගමන් කරනවා. ඊළඟට අපි සමාධියට යන්න ඕනේ. දැන් මේ පින්නතුන්ට සෑහෙන්න පහසුවෙන් මේ දේ කරගන්න පුළුවන් ඇති කියලා මම හිතනවා. ආන අපාන සති භාවනා ආස්වාසය ප්‍රස්වාසය මේ ආස්වාසය ප්‍රස්වාසය කියන්නේ කයේ ස්වභාව සිද්ධියක් කවුරුවත් කරන දෙයක් නෙමෙයි ආන්ගේ ස්වභාව සිද්ධියට සතිය පිහිටව ගන්නවා සිහිය පිහිටව ගන්නවා විතක්ක ਵਿਚාර එක වතාවක් ආස්වාස් ප්‍රස්වාස කරනවා ඊට පස්සේ විතක්කය ඊට පස්සේ ඒ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ਵਿਚාරයෙන් යුක්තව ඉන්නවා. දිග ස්වභාවයක් දැනෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි ඒ දිග ස්වභාවයට අනුගතව අපි දිගයි කියලා හිතනවා. කෙටි ස්වභාවයක් දැනෙනවා නම් කෙටි ස්වභාවයට අනුගතව කෙටි කෙටි කෙටි කෙටි කියලා හිතනවා. දිග කෙටි කරන්නවත් කෙටි දිග කරන්නවත් මේ ස්වභාව ධර්මයේ විනාශ කරන්න යන්න එපා. ඒක ස්වභාව සිද්ධියක් වශයෙන් අවබෝධ කරගෙන පැත්තකින් ඉඳන් බලාගෙන ඉන්න එක්තරයි කරන්නේ ආස්වාද ප්‍රස්වාද පාලනය කරන්නවත් දිග කෙටි කරන්නවත් කෙටි දිග කරන්නවත් සියුම් කරන්නවත් යන්න එපා. එතකොට සාමාන්‍යයෙන් මේ හුස්මේ ස්වභාවය තමයි බොහෝ වේලාවක් දිගට තමයි ඇදෙන්නේ. මම ඒක පරීක්ෂා කරලා බැලුවා බොහෝ වේලාවක් දිගට ඇදෙනවා. ඊළඟට පෙනහැල්ලට උරුම ඇති වුණාන් පස්සේ කෙටි වෙනවා. ඊට පස්සේ ආයෙ පෙනහැල්ලට උරුම මදි වෙනකොට ආයෙත් දිගට ඇදෙනවා. මෙහෙම මේ ස්වභාව දෙක තියෙනවා. ඊළඟට තවත් ස්වභාවයක් තියෙනවා. අර ගොරෝසු බව සියුම් වෙලා යනවා. හුස්ම සියුම් වීගෙන යන්න පටන් ගන්නවා. අන්න එතකොට අපි දිගයි කෙටියි කියලා හිතන්න එපා. හිතන්නේ මොකද්ද කරන්නේ? සියුම් වෙන ස්වභාවයෙම හිතනවා. හුස්ම සියුම් වෙන බවම හිතනවා. සියුම් මේකන යන බවම හිතනවා. දිග වෙන්නත් පුළුවන්, කෙටි වෙන්නත් පුළුවන්. මෙන්න මෙහෙම හුස්ම සියුම් වෙන බවම හිත හිතා ඉන්නකොට මේක සියුම් වෙලා, සියුම් වෙලා, සියුම් වෙලා හොඳටම සියුම් වෙලා යනවා. දැනෙන්නේ නොදැනෙන්නේ නැති තත්වයටමපත් වෙයි. ආන් එතන තමයි සංසිඳිලා කියලා කියන්නේ. සංසිඳිලා. සංසිඳිලා. හුස්මටම හිත ඒකාග්‍ර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආනාපාන සති සමාධිය කියන්නේ ඔන්න ඕකයි. ආය කොහේවත් දුවන්න බෑ හිතට. හුස්මත් එක්කම ඉහළ පහළ යනවා. එතන ආනාපානයේ තුලම හිත සමාධිගත වෙනවා. ඒතර ආනාපානයත් උපේක්ෂක කියන්නේ ඇලීමෙන් ගැටීමෙන් තොර හුස්මනේ අපි අල්ලගෙන තියෙන්නේ. පිරිසිදු වාතයේ නෑ. පිරිසිදු වාතයේ තුල කාමච්ඡන්ද ව්‍යාපාද නෑ. ඇලීමක් නෑ, ගැටීමක් නෑ. ආන් ඒක නිසා උපේක්ෂාව තුලම සිත සමාධිගත වෙනවා. උපේක්ෂාව සිත තුල සිත සමාධිගත වෙනකොට කාමච්ඡන්ද ව්‍යාපාද යට යනවා. කය ඍජුව තියාගත්තයන් පස්සේ තීන මිද්දේ යට යනවා. සීලයක පිහිටාගෙන සිටින නිසා උද්දච්ච කුක්කුච්චේ යට යනවා. මේ ක්‍රමේ නිවැරදිව Tamanට පැහැදිලි වෙනකොට ගුරුවරයා පිළිබඳව කොහොම සැකයන්නේ මේකම තමයි නියම ක්‍රමය කියලා ගුරුවරයා පිළිබඳවත් විශ්වාසයක් ඇති වෙනවා අන්න එතකොට විචිකිච්ඡාවක් ඇති වෙනවා අපි සියලු දෙනාගේම ගුරුවරයා බුදුහාමුදුරන් වහන්සේ බුදුහාමුදුරන් වහන්සේ පෙන්වා දුන්න ක්‍රමේ තමයි ඔය සතිපට්ඨාන භාවනාවේ මුල් පරිච්ඡේදයේ සඳහන් වෙන්නේ ආන අප ආන සති භාවනා දීගං වාස්ස සන්තෝ දීර්ඝ වාස්වාසයේ සිද්ධ වන්නේ දීගං අස්ස සාමීති පජානාති. දීර්ඝ වාස්වාසයේ සිද්ධ වෙන බව දැනගන්නවා. යන් දීර්ඝයි කියලා හිතනවා. ඒකට ආස්වාස පුරනවා ප්‍රස්වාස කරනවා කියලා නම් හිතන්නවත් එපා. අපි පුරන දෙයක් නෙමෙයි මේක. මේක ස්වභාව සිද්ධියක්. ඒ ස්වභාව සිද්ධිය ਵਿਚාරයට ලක් කරන්න කීතරයි අපි කරන්නේ. ආන් මේක හොඳින් තේරුම් ගන්න ඕනේ. හුඟා දුරට පොත්පත් තුල කියලා තියෙන දීර්ඝව ආස්වාස කරන්නේ කියලා. දීර්ඝව ආස්වාස කරන්නේ දීර්ඝව ආස්වාස කරන බව දැනගන්නේ කියලා. ඒතකොට මේ වැඩ දෙකක් මේ ආස්වාස කරන්නත් ඕනේ ඒක දැනගන්නත් ඕනේ. ඒක මහා කරදරයක් ඒක. ඈ එතන ඊටාම පැහැදිලි දීගං අස්ස සන්තෝ අස්ස සන්තෝ කියන්නේ ආස්වාසයේ සිද්ධ වන්නේ. මේක ස්වභාව සිද්ධියක්. දීගං අස්ස සාමීති පජානාය දීර්ඝව ආස්වාසයේ සිද්ධ වෙන බව දැනගන්නවා. දැනගන්නවා කියන්නේ ඒ ගැනම හිතන්න පටන් ගන්නවා දිග්ගායි දිග්ගායි කියලා හිතනවා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි ඒකට අනුගතව හිතනවා. අනුගතව කියන එක තේරෙනවනේ. එතකොට මේක සියුම් වෙන්න පටන් ගත්තොත් සියුම් වෙනවා කියලාම හිතනවා. එතෙන්ද දිගයි කෙටි කියලා හිතන්නේ නැහැ. මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා හොඳටම සියුම් වෙලා ඊන් සැරේ ජල පහළ යන්න පටන් ගන්නවා. අන්න එතන තමයි සංසිඳිලා සංසිඳිලා අන්න එතෙන්දී හුස්මටම සිත හිර වෙනවා. හුස්මටම හිර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. කොහෙවත් දුවන්නේ නැහැ. ආනාපානය තුළම සමාධිගත වෙනවා. අන්න ඒක තමයි ආනාපාන සති සමාධිය කියලා කියන්නේ. ප්‍රතිඵල මොකද්ද? පංච නීවරණ යට යනකොට අපිට ප්‍රීතියක්, සැනසීමක්, සතුටක්, සැහැල්ලු භාවයක් ඇති වෙනවා. ඈ විතක්ක, ਵਿਚාර, පීති, සුඛ ඒකාග්‍රතාව. විතක්ක කියන්නේ හුස්ම අපි අරමුණක් වශයෙන් ගත්තා, ਵਿਚාරයට ලක් කරමින් ඉන්නකොට අර පංච නීවරණට යට යනකොට සැනසීමක් දැනෙන්න පටන් ගන්නවා. ඒක තමයි පළවෙනි වරට කෙලෙස් දහණය වෙනවා කියලා කියන්නේ. ධානය කියලා කියන්නේ කෙලෙස් දවනවා කියන එකයි. පංච නීවරණ දවනවා. පළවෙනි මරණට කෙලෙස් දහණය වෙනවා. පළවෙනි ධානය කියලා කිව්වට කමන්නේ නැහැ තේරුණේ පළවෙනි ධානය. ඒකේ තේරුම පළවෙනි වරට කෙලෙස් දැවි යනවා කියන එකයි. එතකොට විශාල සැනසීමක් ඇති වෙනවා. අන්න එතකොට පළවෙනි වරට කෙලෙස් දහණය වෙනකොට අංග ලක්ෂණ පහක් පේනවා. මොකද්ද විතක්ක, ਵਿਚාර, පීති, සුඛ, ඒකාග්‍රතාව. විතක්ක ਵਿਚාර කියන්නේ හුස්මට හිත යොමු කරගෙන හුස්ම ਵਿਚාරයට ලක් කරනවා. ඒකට මේ ඒකාග්‍ර වුණාන් පස්සේ විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟට මෙහෙම පළවෙනි ධානයේ තුල සෑහෙන වෙලාවක් ඉන්නකොට අර ප්‍රීතිය එන්නේ එන්නේ එන්නේ වැඩි වෙනවා. සමාධිය දැඩි වෙන්න දැඩි වෙන්න පංච නීවරණ යට යනවා. පංච නීවරණ යට යන්න යට යන්න ප්‍රීතිය සැනසීම වැඩි වෙනවා. අන්න දෙවෙනි වරටත් කෙලෙස් දහණය වෙනවයි කියලා හිතාගත්තර කමන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? පංච නීවරණ වලින් නෑ බර වෙලා තියෙන්නේ අපේ සිත. පංච නීවරණ යට යනකොට සිත සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න මේක ඉහළට නැගීගෙන යනවා. <coughs> පළවෙනි ධානය ඉහළට නගින්නේ නැහැ මොකද මෙතෙන්ද නේ ඒකාග්‍ර වෙලා තියෙන හුස්මටනේ ඒක නිසා නගින්න බෑ ඒකට මොනවා කරලවත් හුස්මනේ අල්ලගෙන තියෙන්නේ මොනවා කරනවා පළවෙනි ධානයේදී ඉහළට යන්න බෑ මෙතන ඒකාග්‍ර වෙලා තියෙන්නේ දෙවෙනි ධානය කියලා කියනකොට දෙවෙනි ධානයටපත් වෙනකොට පොඩ්ඩක් හිත ඉහළට නැගී පවතිනවා. ඇස් මට්ටම ප්‍රදේශයේ විතර වාගේ පවතිනවා. ඊළඟට තවත් මේ සමාධිය බලවත් වෙනකොට තවත් ටිකක් ඉහළට යනවා. අන්න තුන්වෙනි ධාන අවස්ථාව. තවත් ටිකක් මේ සමාධිය බලවත් වෙනකොට පංච නීවරණ හොඳටම යට යනකොට සිත ඉසමුතුනේ ඉහළට නැගිලා හතරවෙනි වරටත් කෙලෙස් දවන්න පටන් ගන්නවා. පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය. මෙතන කරන්නේ මොකක්ද? බොහොම පැහැදිලි අදහසක් තියෙනවා. දක්ෂ යෝගාවචරයේ විසින් සිත සමාධිගත කරගෙන පංච නීවරණ යට කරගෙන අසත් ධර්මයේ යට කරගෙන සත් ධර්මයේ මතු කරගෙන සත් ධර්මයේ තුල සුවසේ සැතපෙනවා කියන එකයි. ඒකයි පැහැදිලි තේරුම. අසද්ධර්මයේ යට කරගන්නවා සද්ධර්මයේ මතු කරගන්නවා සද්ධර්මයේ තුල සුවසේ සැතපී ඉන්නවා ප්‍රීතියෙන් ඉන්නවා ඊට පස්සේ සැපයට යනවා සැපේ කියලා කියන්නේ සැහැල්ලු බව කියන එක සැහැල්ලු බව මෙහෙම සමාධිය දියුණු වෙන්න දියුණු වෙන්න කය සැහැල්ලු වෙනවා හිත සැහැල්ලු වෙනවා ආන් එකයි සැපේ කියලා කියන්නේ පස්සද්ධි කියලා කියන්නේ කාය පස්සද්ධි චිත්ත පස්සද්ධි කියලා කියන්නේ සැහැල්ලු බව ඊළඟට සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න තවත් මේක නැගලා යනවා ඉහළට. ඉස මුදුනේ ඉහළට නැගලා යනවා රිත. අන්න එතන තමයි හතරවෙනි වලටත් කෙලෙස් දහණය වෙනවා කියලා කියන්නේ. හතරවෙනි ධානය කියලා කිව්වත් කමක් නැහැ. ඉතින් මේක හොඳට අවබෝධ කරගන්න අවබෝධ කරගත්තාම හරි පහසුවෙන් මේ වැඩේ කරන්න පුළුවන්. මහා ගැඹුරක් නෑ, গুপ্ত අර්ථයක් උතන නෑ. පැහැදිලි අර්ථයක් විතරයි තියෙන්නේ. තේරුණේ? හරිම ලේසි. හුස්මට එකපාරක් හුස්ම ගන්නවා. අරගෙන ඉවර වෙලා හුස්මට අවධානය යොමු කරගෙන දිගට ඇදෙනවා නම් දිග්ගායි දිග්ගායි දිග්ගායි කියලා හිත හිතා ඉන්නවා. කෙටි වුණොත් කෙටි කෙටි කෙටි කෙටි කියලා හිත හිතා ඉන්නවා. එච්චර වෙන මොකවත් නෑ ඔබේ. හරියම සරලයි. ඊට පස්සේ මේක සියුම් වෙන්න පටන් ගත්තොත් දිගයි කෙටි කියන එක පැත්තකට දාලා සියුම් වෙනවා කියලාම හිතන්න ඕනේ. මොකද සමහරුන්ට දිගට සියුම් වෙනවා සමහරුන්ට කෙටියට සියුම් වෙනවා. තේරුණේ? ඉතින් සමහර උතන මුලා වෙනවා කෙටි වෙලා සියුම් වෙනවා කියලා. එහෙම හිතාගෙන කෙටි කරන් දානවා. එතකොට ආයාසයක් ගත්තාම වෙහෙසටපත් වෙනවා. කරන්න එපා. මේක කෙටි වෙයි. සමහර විට දිගට සියුම් වෙන්න පුළුවන් කෙටියට සියුම් වෙන්න පුළුවන්. ඒව හිතන්න එපා. සියුම් වෙන ස්වභාවය දැක්කයන් පස්සේ සියුම් වීගෙන යනවා කියලාම හිතනවා. එතකොට ඉතා ඉක්මනින් මේක සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා සියුම් වෙලා ගිහිල්ලා සංසිඳිලා යනවා. සංසිඳිලා යනවා. අන්න එතකොට හුස්මටම හිත හිර වෙනවා. හිර වෙලා හුස්මත් එක්කම ඉහළ පහළ යන්න පටන් ගන්නවා. ආනාපාන සති සමාධිය කියන්නේ ඔන්න ඕකයි. ඕකෙම ඕකෙම දිනුවක් තමයි මේ කෙලෙස් දහණය පටන් අරගෙන ඉතින් අර විතක්ක ਵਿਚාර දෙක ගැලවිලා යනවා ප්‍රීතිය වැඩි වෙන වැඩි වෙන්න ඊළඟට සැහැල්ලු භාවයක් ඇති වෙනවා ඊළඟට උපේක්ෂක වෙලා කිසමුදුරෙන් ඉහළට නැගිලා තියෙනවා එච්චරයි එහෙමනම් දැන් අපි සුපුරුදු පරිදි ආ තවත් මට එකක් කියන්න තියෙනවා මේ මට පේනවා අද වෙනකට වඩා පිරිසක් වැඩි වෙලා ඉන්නවා කියලා මොකද අලුත් අයත් ඉන්න බව මට හිතා ගන්න පුළුවන් ඒ අලුත් අයට මේක පැහැදිලි නොවෙන්න පුළුවන්. සමහර විට දැන් මේ කිව්ව ටිකම පැහැදිලි වෙන්නත් පුළුවන්. ඒ ටිකමත් ඇද කියලා හිතෙනවා. ඒ කියන්නේ මේ දේශනාව මම එක දවසක් රේඩියෝ එකේ කළා පහුගිය මාසේ 22 වෙනිදා. පහවදා මට කෝල්ස් එන්න පටන් ගත්තා. "හාමුදුරුවනේ ඔබ වහන්සේ කියපු විදිහට අපි පහවදා උදේ පාන්දර සමාධිගත වුණා" කියලා. පැය මේ පැය කියන අවුරුදු 18ක් වලිකෑවලු, දැඟලුවලු ආනාපාන සති සමාධිය ඇති කරගන්නයි. ඔබ වහන්සේගේ දේශනාව ලැබුවන් පස්සේ පහවදාට සමාධියට ගියා. මට කෝල් එනවා හොෝ ගාලා. ආම්ඳුරනේ කොහෙන්ද මේක හොයාගත්තේ කියලා. සමහර විට මේ ප්‍රකාශනයේ මේ ටිකමත් අලුත් කට්ටියට සෑහෙන්න පුළුවන්. ඒක නිසා ඔයගොල්ලන් උත්සාහ කරන්ද වරදින්න විදියක් නැහැ. එහෙම වැරදුනත් කලබල වෙන්න එපා. මේ භාවනා පන්තිය අපි දැන් ලබන සතියේ මහා අවසාන මහා දේශනාව කරනවා. ඊළඟට සතියක් නිමාවට දීලා ඊළඟට ලබන මාසේ 4 වෙනිදා ආයේ අලුත්ෙන්ම මේ භාවනා වැඩසටහන ආරම්භ කරනවා. ඒ අර අලුත් අය සඳහා මේ තමයි ඒක කරන්නේ අපි. ඒක නිසා අලුත් අයට මේවා නොතේරුණා කියලා කලබල වෙන්න එපා. පුළුවන් හැටියට කරගෙන යන්න. අනිවාර්යයෙන්ම අලුත් කට්ටිය ලබන සෙනසුරාදට එන්නම ඕනේ. මොකද ලබන සෙනසුරාදා මගේ දේශනාව තුළින් ඔය කට්ටියට විශාල උනන්දුවක් ඇති වෙයි මේ වැඩේ කරන්න. ඒ සඳහාම තමයි මම මේ වැඩේ කරන්නේ. අවසාන දේශනාවෙන් මම බලාපොරොත්තු වෙන්නේ මේ පරණ කට්ටියට යමක් කියනවට වඩා ආධුනිකයන් උද්‍යෝගිමත් කරන්න මට ඕන කරලා තියෙන්නේ. ඒක නිසා ලබන සතියේ එන්නම ඕනේ අලුත් කට්ටිය. අපිට අලුතෙන් පටන් ගන්න හතර වෙනිදා අපි හතර වෙනිදාන් කියලා ඉන්න එපා ලබන සතියේ එන්න. විශේෂ දේශනාවක් කරනවා ඒක අහපුවාම හොඳට උනන්දු ඇති වෙනවා. හ්ම් එහෙමනම් අපි සුපුරුදු පරිදි සුළු වේලාවක් සමාධිගත වෙලා ඉමු. හෑන්ඩ් ෆෝන් තියෙනවා නම් ඕෆ් කරගන්න. ඊළඟට අධිකව කැස්ස එහෙම තියෙන කට්ටිය පොඩ්ඩක් පැත්තකට වෙලා හිටියොත් වඩා හොඳයි. ඒකට පැත්තකට කරන්න හදනවා නෙමෙයි. එතකොට Tamanට උඟා කැස්ස આવොත් පැත්තකට යන්නත් පුළුවන් පැත්තකට කියන්නේ නැගිටලා යන්න පුළුවන් පහසු විදියට මම මේ කිව්වේ. ඉන්න එපා කියන එක නෙමෙයි. හදිසිය කැස්ස වැඩිපුර කැස්ස આવොත් එහෙම නැගිටලා යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නැගිටලා යන අවස්ථාවේදී තව කෙනෙකුට බාධා නොවෙන්නත් ඕනේ. ඒකයි මම කිව්වේ එහෙම කැස්ස වගේ දේවල් තියෙනවා නම් පහසුවෙන් නැගිටලා යන්න පුළුවන් තැනක වාඩි වෙන්න කියලා. ඒකට ඒ කොම් කරන්න කිව්වවත් යන්න කිව්වවත් නෙමෙයි. වරදවා තේරුම් ගන්න ඉන්ටර්නෙට් නෑ නේ ඒකයි. ඉතින් එහෙමනම් අපි දැන් සීලයෙන් පිරිසිදුයි සීලයෙන් පිරිසිදුයි තුනුරුවන්ට নমස්කාර කරගෙන ශ්‍රද්ධාවෙන් නිවන් දැකීමේ පරම පවිත්‍ර චේතනාවෙන් යුක්තව සිත සමාධිගත කරගම්මු උජුං කායං පනිදාය කය ඍජුව තබා ගන්න කය පහසුවෙන් තබා ගන්න තබාගෙන ස්පියාගෙන එක වතාවක් ආස්වාස කරන්න ප්‍රස්වාස කරන්න එතෙන් සිට දිග ස්වභාවයක් දැනෙනවා නම් දිගයි දිගයි දිගයි දිගයි දිග ස්වභාවයේම හිතන්න ධානය කියලා මතක් කරන්න දෙවෙනි ධානය කියලා අදිස්ථාන කරන්න සම්මා uh, හතරවෙනි ධ්‍යානය කියලා දිස්ථා Amma වෙනස් කරගත්තා මොකින්ද තණ්හාවෙන් කාමච්ඡන්ද ව්‍යාපාද කියන මේ නීවරණ ධර්ම දෙකෙන් නිදහස් වුණා කියන්නේ ඒවා විස්කම්බන ප්‍රහාණය කරලා යට කරලා දැම්මා. පස්සේ ආයෙ මතුවලා එන්න පුළුවන් මේ වෙලාවේ යට කරලා දාලා තියෙන්නේ. ආන් එතන තමයි පිරිසිදු පැහැදිලි සැහැල්ලු මැදහත් ශක්තිමත් හිතක් ඇති වෙන්නේ ඔන්න ඔතෙන්දි තමයි. එතකොට මේ භාවනාව පුහුණුවක් මෙතන දෙන්නේ ඔයගොල්ල ගෙවල් දොරවල් වලට ගිහිල්ලා මේ පුහුණු වෙච්ච අභ්‍යාසය දිගටම කරගෙන යන්න ඕනේ. පාන්දර අවදි වෙලා හැමදාම ටික වෙලාවක් විවේකයෙන් ඉන්නවා. මෙතන වැඩ කරන තැනක් නෙමෙයි ඒ වෙලාව වැඩ නවත්තන නවත්තලා ඉන්න නිකන් ඉන්න වෙලාවක් අන්න එහෙම හිතාගත්තාම හරි අපි උදේ ඉඳන් රෑ වෙනකන් රෑ ඉඳන් ඉලි වෙනකන් වැඩ නිදාගත්තත් වැඩ මොනවද අපේ මනස වැඩ කරනවා නිදාගෙන අපි හිටියට මොකද මනස හිමේ දුවනවා අරමුණු ගන්නවා ඇලෙනවා ගැටෙනවා මෙතෙන්දි මොකද කරන්නේ මනටත් විවේකයක් දෙනවා උපේක්ෂක අරමුණක් අරගෙන ඒකටම චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගත්තාම මනට විවිධ අරමුණු ගැන හිතන්න වෙලාවක් මෙනෙහි කරන්න වෙලාවක් නැහැ. එක අරමුණක එල්ලිලා ඉන්නේ. ආන් එතකොට මන නිදහස් වෙනවා. අරමුණු ආවට ඒවා පිළිගන්නේ නැහැ. මනට අරමුණු වේම නවත්තන්න බෑ. ඒක ස්වභාව ධර්මයක්. ඔය ගෑවි ගෑවි යනවා. කනටත් ඒ වගේ, දිවටත් ඒ වගේ, නාසයටත් ඒ වගේ. ඒවා නවත්තන්න බෑ අපිට. ඒවා ස්වභාව සිද්ධීන් ඒවට කියන්නේ. නමුත් අපිට පුළුවන් ඒවා බාර ගන්න නැතුව ඉන්න පුළුවන්. බාර ගන්න නැතුව ඉන්නවා කියන්නේ විතක්ක වුණාට ਵਿਚාරයට ලක් කරන්නේ නැහැ. අපි එකක් විතරයි ਵਿਚාරයට ලක් කරගෙන තියෙන්නේ. මොකද්ද ආස්වාසය ප්‍රස්වාසය ඒකෙත් ਵਿਚාරයට ලක් කරගෙන චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන ඉන්නකොට විශාල ප්‍රීතියක් ඇති වෙනවා. ඊට පස්සේ ප්‍රීතියට ඒකාග්‍ර වෙනවා. ප්‍රීතියට හිත ඒකාග්‍ර වුණාන් පස්සේ මනසටත් ඒ අරමුණම ඇති වෙලා මනස විවේක ලබනවා. අන්න එතකොට මොකද වෙන්නේ? පංච නීවරණ යට යන්න යට යන්න සිත සැහැල්ලු වෙනවා. සැහැල්ලු වෙන්න සැහැල්ලු වෙන්න ඉහළට නැගීගෙන යනවා. ආන් මේකයි මේ සමාධියෙන් කරන්නේ. ටික වෙලාවක් නිකන් ඉන්න කියලා කියන්නේ. දවසකට පැය භාගයක්වත් නිකන් ඉන්න. නිකන් ඉන්න කියලා කියන්නේ විවේකයෙන් ඉන්න කියන එක. ඒ විවේකයෙන් ඉන්න ක්‍රමය තමයි මම ඔය කියන්නේ. ඊට පස්සේ විවේකජං පීති සුඛං විවේකයෙන් හට ගන්නවා. ජං කියලා කියන්නේ හට ගන්නවා. මොකද්ද? ප්‍රීතියක් හා සැනසීමක්. මෙතන ප්‍රීතිය කියලා කියන්නේ සහනයක් සතුටක් සුපේ කියලා කියන්නේ සැහැල්ලු බවක් කයත් සැහැල්ලු වෙනවා හිතත් සැහැල්ලු වෙනවා ඒකයි ප්‍රීති සුඛ කියලා කියන්නේ පස්සද්ධිය කියන්නේ කියන්නේ පස්සද්ධිය කියන්නේ සැහැල්ලු බව කියනවා එතකොට කය සිතයි සැහැල්ලු වෙලා සිතේ ඉරුණුත් ඉහළට නැගිලා ගියාන් පස්සේ අන්න එතන තමයි උපේක්ෂක හිතක් ඇති වෙන්නේ. ආනාපාන සති භාවනාවෙන් සමාධිය දියුණු කරගෙන හොඳටම දියුණු කරගත්ත වෙලාව. ඒතකොට පංච නීවරණ හොඳටම යට ගිහින් තියෙන්නේ. ආන් එතන නැදහත් වූ සෑල්ලෝ හිතක් ඇති වෙනවා. ඉතින් එතන විවේකයෙන් ඉන්නවා. ඉතින් Tamanට ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඉතින් Tamanට ඕනේ කරන්නේ එතන විනාඩි 10ක් ඉන්න නම් 10ක් හතරවෙනි ධානයේ විනාඩි 10ක් පවතිවා කියලා අදිෂ්ඨාන කරගත්තාම හරි. හරියට විනාඩි 10 ඉවර වෙනකොට සමාධිය වහිනවා. කොච්චර ඉන්න හැදුවත් ඉන්න බෑ ඊට පස්සේ ඒක ඇතුලේ. විනාඩි 10 නම් එහෙම නැත්තම් 15ක් 20ක් ඕන වෙලාවක අදිෂ්ඨානයක් දෙන්න පුළුවන්. ඕන වෙලාවක් දීලා ඉවරලා ඉන්න පුළුවන්කම තියෙනවා. එතකොට හතරවෙනි ධානයේ නැගී සිටිනවා අපි. හතරවෙනි ධානයෙන් බහින්නේ නැහැ. වයින්නවා කියන්නේ ආයෙත් තුනට දෙකට ඒකට බිමට එනවනේ. හතරවෙනි ධානයෙන් නැගී සිටිනවා කියන්නේ උපේක්ෂක භාවයේ තුලින්ම අපි නැගිටිනවා කියන එකයි. ආන් එතකොට මේ උපේක්ෂක භාවයේ බොහෝ වේලාවක් තියෙනවා. හතරවෙනි ධානයේ තුල පැයක් විතර හිටියොත් දවසක්ම උපේක්ෂක වෙන්න පුළුවන්. හ්ම්. ඉතින් හැමදාම මේ භාවනාවට පැයක් විතර යොමු කරගත්තොත් ඉතා ඉක්මනින් ওই හතරට නගින්නත් පුළුවන්. උච්චර අර හුස්ම ඇද ඇද ඉන්න ඕනේ නැහැ. ඔය පිටක් කට්ටිය මායත් කියලා කියනවා විනාඩි 5න් අපි හතරෙන් ධානයෙන් නැග්ගයි කියනවා. ඒතර මම මේ ආධුනිකයින්ට දිගයි දිගයි කිය කිය කිය හිටියට දක්ෂයෝ ගිහිල්ලා නැගලා ඉවරයි හතරට. හතරට නැගලා හේ ඉන්නවා. පිටක් කට්ටිය තුනට නැගලා ඉන්නවා. හ්ම්. ඒකේ ප්‍රශ්නයක් නෑ. Tamanට ඉතා ඉක්මනින් යන්න පුළුවන්. මේක මාස 7-8ක් මේක දිගටම හොඳට ප්‍රගුණ කරපුවාම කෙලින්ම හතර වෙනි ධානය කියලා අදිෂ්ඨාන කරපුවාම ඒකල යනවා හිත. ඒකයි ඉක්මනින් පුළුවන් යන්න. අන්න එතෙන්ද ඉතින් පැය භාගයක් හරි විනාඩි 45ක් හරි හතර වෙනි ධානය තුල ඉන්න පුළුවන්. එතකොට ඉන්න කොටත් මේ ධානයේහි නම මතක් කරන්න ඕනේ, ගුණ මතක් කරන්න ඕනේ. එතකොට Tamanටම තේරෙනවා දැන් හතර වෙනි වරටත් කෙලෙස් දැවිගෙන යනවායි කියලා. හතර වෙනි වරටත් කෙලෙස් දැවෙනවා කියන එකයි හතර වෙනි ධානය කියලා කියන්නේ. හ්ම්. ඉතින් දැන් සහැල්ලු හිතක් ඇති කරගෙන ඉදිරියට යන්නයි අපි සෝදානම. ගිය සැරේ බලන්න අපි හදලා ගිය සැරේ අපි සක්මන් භාවනාව දුන්නා. සක්මන් භාවනාවෙන් උදේ වය ඥානෙ තමයි අපි ලබා ගන්නේ. ඊට ඉස්සෙල්ලා මං අනිත්‍ය බලන්න දුන්න දවස් දෙකක්ම අනිත්‍ය බලන්න දුන්නා. අනිත්‍ය කියලා කියන්නේ වෙනස් වෙන සුළු බව කියන එකයි. වෙනස් වෙන සුළු බව කියන්නේ ඇති බව තුල තියෙන්නේ නැහැ. නැති බවටපත් වෙනවා නැති බව තුල තියෙන්නේ නැහැ. ආය ඇති බවටපත් වෙනවා. අන්න ඒක තමයි ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා අනිත්‍ය කියන්නේ ඒක තමයි. ඊයේ මම මේක දෙකට කඩලා බලන්න දුන්නා සක්මන් භාවනාව තුළින්. කකුල උස්සන්න හදනකොට ඇති වෙනවා කකුල උස්සලා ඉවර වෙනකොට නැති වෙනවා. ආයේ කකුල ඉදිරියට අරන් යන්න හදනකොට ඇති වෙනවා ඉදිරියට අරන් ගිහලා ඉවර වෙනකොට නැති වෙනවා ආයේ පාත් කරන්න හදනකොට ඇති වෙනවා පාත් කරලා වෙන්නකොට නැති වෙනවා මොකද්ද මේ ක්‍රියාවක් ක්‍රියාවක් කියන්නේ හිතක් හිතක් කියන්නේ ලෝකෙටම කියන නම හිත කිව්වත් එකයි සබ්බේ සංඛාරා කිව්වත් එකයි ලෝකය කිව්වත් එකයි එතකොට මුළු ලෝකයේම ඇති වෙනව නැති වෙනව ඇති වෙනව නැති වෙනව කියන බලන ක්‍රමේ තමයි සක්මන් භාවනාවේ උගන්වන්නේ. හ්ම් ඒක නිසා මේ සක්මන් භාවනාව බොහොම ගරු ගැඹීර භාවනාවක්. සාමාන්‍යයෙන් ඔය කකුල ඔසවනවා ඉදිරියට යනවා තබනවා කියන එක නෙමෙයි. මහා ගැඹුරක් තියෙන එක. ඔසවන්න හදනකොට ඇති වෙනවා කියලා හිතන්න ඕනේ. ඔසවලා ඉවර වෙනකොට නැති වෙනවා. ඉතින් ඒක මම ඉදා කියලා දුන්නා. ඔය කකුල් දෙක කියලා හිතා ගන්නකො ඔසවනවා ඉදිරියට අරන් යනවා පාත් කරනවා පාත් කරනකොට මෙහෙන් ඔසවනවා ඔය ඉදිරියට අරන් යනවා පාත් කරනවා මෙහෙන් පාත් කරනකොට මෙහෙන් ඉස්සෙනවා ඔය එතකොට ඔසවන්න හදනකොට ඇති වෙනවා ඔසවර ඉවර වෙනකොට නැති වෙනවා ඉදිරියට අරන් යන්න හදනකොට ඇති වෙනවා අරන් ගිහිල්ලා වෙනකොට නැති වෙනවා පාත් කරන්න හදනකොට ඇති වෙනවා පාත් කරලා වෙනකොට නැති වෙනවා මෙහෙන් නැති වෙනකොට මෙහෙන් ඇති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා මෙහෙන් නැති වෙනකොට මෙහෙන් ඇති වෙනවා ඕකට චිත්ත ඒකාග්‍රතාවය ඇති වුනහම උතනම සමාධිගත වෙනවා ඒක තමයි උද්‍යව්‍ය ඥානයේ තුල සමාධිගත වෙනවා කියන්නේ එතකොට හිතට දුවන්න විදිහක් නැහැ. හිත කොහෙද තියෙන්නේ? ඇති වෙනව නැති වෙනව කියන එක තුළ උද්‍යාවේ ඥානය තුළම සමාධිගත වෙලා තියෙනවා. සක්මන් භාවනාවෙන් කරන්න යන්නේ ඒකයි. අද ඒක තවත් පැහැදිලි වෙන්න තවත් කමඨහනක් දෙනවා. ඒත් උද්‍යාවේ ඥානය දකින්න.